සමු ලබනවා මේතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිති ගෞරවනීය ස්වාමින් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නේවාසික <clears throat> භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙලා ඉන්න පිරිසක් වශයෙන් දෛනිකව පවත්වන ධර්ම දේශනාව සඳහා දේශනා මාලාවක ස්වරූපයෙන් ධර්මයේ යත්තා වූයේ සයාකාර ගුණ ඉදිරිපත් කරගත්තා. ඒ අනුව අපි තවසින් දවස ඒ ස්වක්කාත සම්දිත්තික ආදී ගුණ සිහිපත් කරමින් අද අපි ඇවිල්ලා ඉන්නේ ඒහි පාස්තික කියන ගුණය සාකච්ඡා කරන තැනටයි. ඉතින් ඒ දක්වා ඒ ස්වක්කාත සම්දිත්තික ඒ වාගේම අකාලික ඒහිපස්සික කියන ගුණ ඉතුරු ගුණත් එක්ක බලනකොට ඒකම දන්වැලක පුරුක් වගේ එකින් එකට එකින් එකට යාදෙන ධර්ම પરම්පරාවක් තියෙනවා. ඒ ඒකේ තියෙන සාන්දෘෂ්ටික මෙලෝ වශයෙන්ම තමන් වශයෙන්ම අත්දක ගන්න පුළුවන් ගතිය නිසා කල් නොයවා <clears throat> ප්‍රතිපාදන ගතියක්. මැරෙන්න ඉසල මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගන්න පුළුවන් ගතියක් ඒ අකාලික කියන පදේ විස්තර වෙනවා. ඒ සාන්දෘෂ්ටික සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ සම්පරායික නොවන කියන අදහස. සාන්දෘෂ්ටිකයි කියලා කියන්නේ මේ ජීවිතේ සම්පරායික කියලා කියන්නේ ජීවිතෙන් පස්සේ. ඊට පස්සේ යමක් සම්පරායිකක් නම් ඒකට කල් යවා ප්‍රතිඵල දෙනවනේ ඒකට කාලිකයක් කියලා කියනවා. ඒක අකාලික කියන පදේ විරුද්ධාර්ථය. නිසා යම් කිසි දෙයක් සාන්දෘෂ්ටික නම් මෙලොව වශයෙන් ජීවිතේ ප්‍රතිඵල දෙනවා නම් අකාලිකව කල්නවා ප්‍රතිඵල දෙනවා නම් ඒකේ මේ ඒව බලව කියලා පෙන්වන්න පුළුවන් අභියෝගකට හැකි තත්ත්වයක් තියෙනවා. යමක් සම්පරායික නම් කාලික නම් අපිට ඒ වගේ කාටවත් හරි මේක ඇවිල්ලා බලන්න මේක පරිේෂණ කරලා බලන්න කියලා කාටවත් අභියෝග කරන්න පුළුවන් ශක්තියක් නැහැ. නමුත් මේක සාන්දෘෂ්ටික නිසාම අකාලික නිසාම ඒ ඕනම කෙනෙකුට ඇවිල්ලා මේක කරලා බලලා කතා කරන්නයි කියලා කියන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ විදිහට ඒ අභිയോഗාත්මක ස්වરૂපය බුදුරජාණන් වහන්සේ ආත්මයේ බුද්ධ ආත්මයේ ස්වභාවයක් නෙවෙයි. දුහාම්ලන්ට එහෙම ආත්ම අභිയോഗ ස්වરૂප නැහැ. නමුත් මේක ධර්ම ස්වභාවයක්. ධර්මයේ විසින්ම අභිയോഗ කරනවා. ඒ අභියෝග කරන්නේ ලෝකයේ එහෙම නැත්නම් සංසාරයේ අනන්ත අප්‍රමාණ කාලයක් මිනිස්සයා මේ නිට්ටයයි කියලා අනිත්‍ය දේ නිට්ටයයි කියලා දීර්ඝ සભ્યත්වයක් දීර්ඝ සංස්කෘතියක් දීර්ඝ පරිණාමයක එද්දි දුක දේ සුඛයි කියලා දීර්ඝ සංඥා විපල්ලාසයක ඉන්න ඉන්නකොටම අසුභයක් තියෙන දේ සුභයි කියලා කිසි විදීර්ඝ සංඥා විපල්ලාසක ඉන්නවා. අනාත්මදී ආත්මයි කියලා බහුතරය මේ සංඥා විපල්ලාසයේ ඉඳද්දී මේ ධර්මය එව බලව කියලා මේකේ තියෙන අනිත්‍යත්වය මේකේ තියෙන දුක්ඛත්වය මේකේ තියෙන අනාත්මත්වය මුරගාලා කියනවා ලෝකේ අර තරම් විශාල ජනතාවක් විශාල කාලයක් විශාල අබ්බැහියක් තුල නිත්‍යයි සුඛයි සුබයි ආත්මයි කිය ආගෙන ඉන්න දඟල කාලේ මේ ධර්මය අනිත්‍ය දුක්ඛ අනාත්ම බව මුර ගහලා කියවනවා ඒක තමයි මේ එහිපසික ගුණේ මතු කරලා පෙන්නන හදාන්නේ ඉතින් මෙතෙන්දි විශේෂයෙන් මතක් කරතවරක් කියන්න තියෙන්නේ සරුවචනාසේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සල්ලාම අනිත්‍ය දුක්ඛ කියන එක නම් යම් යම් විශ්ින්නාසලා යම් යම් මේ ලෞකික දේවල් වලින් ටිකක් බැහැර වෙලා බණ භාවනා කරන්න නැත්තෝ ලෝකෙට දෙන්න උත්සාහ කළා කියලා. නමුත් එයත්ඬ අභීතව එක හඬින් අනාත්මයි කියන පදේ කියාගන්න හම්බුනේ නැහැ. ඒකේ යත්තෝන්ට ඒවැනි දෙයකට අභියෝග කරන්න තරම් පෞෂත්වයක් තිබෙන්නේ නැහැ. සර්වචනාචි තමයි ඒ යත්තෝ ඒ වෙනකොට දිනු කරලා තිබුණේ අනිත්‍යත්වය දුක්ඛත්වය කියන එක අනාත්මත්වයෙන් කිරුළු බලන්දවල අනාත්මත්වයෙන් අභිෂේක කරලා මේ ත්‍රිලක්ෂණය ඉදිරිපත් කරා. මේ ත්‍රිලක්ෂණය වහන්න ත්‍රිලක්ෂණය මකන්න ත්‍රිලක්ෂණය වෙනස් කරන්න මේ මොන්න තරම් මානව වර්ගයක් උත්සාහ කළත් මේක නැවත නැවතත් ඉදිරිපත් වෙමින් ඒව බලව කියන එහි පස්සික ස්වභාවයේ මේක ඇති අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මත්වය කියපාන. ඉතින් ඒක ඒ විදිහට එව බලව කියන අභියෝගයෙන් කියපානවා නම් මේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ ආબોධ කරන්න හදන නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්මත්වයේ ආબોධ කරන්න යෝගාවචරේකට ඇයි ඒ තරම් ඉක්මනට ඒක බලා ගන්න බැරි වෙන්නත් කාරණාවක් තියෙන්න බෑ. ඒක දැක ගන්න කැමැතියක් තුනේ ඉන්නේ ගොඩක්. විශේෂයෙන්ම යෝග ජීවිතය බැසගත් ඇත්තෝ ඒ ඇත්තෝ මේ අනිත්‍යයේ නෝ අනිත්‍ය වූ ලෝකයේ ඒ නිත්‍ය සංඥාවක් ඇති කර ගැනීම වැරදිය ඒක මිත්‍යා දෘෂ්ටියේ මේ අනිත්‍ය අනිත්‍ය වශයෙන්ම දැකිය යුතු කියලා පිළිගැනීමක් තියෙනවා යෝගාවචරය තුල තියෙනවා ඒ වගේම දුක්ඛයේ සුඛ සංඥාවක් ගන්නවා වෙනුවට දුක දුක හැටියෙන් බැලීමේ ආසාවකුත් තියෙනවා. අඩුවානේ මූල ධර්ම මට්ටමේ. ඒ වගේම අනාත්මයේ ආත්මය කියලා අනාත්මයේ ආත්ම සංඥාව ගන්නවා වෙනුවට අනාත්ම වශයෙන්ම දැකීමේ මනාපිකුත් තියෙනවා. නමුත් තිබුණත් ඒ අත්තන්ටත් අඩුගානේ අවුරුදු 7ක් මහන්සි වෙනවා. නැත්තම් සතියක් මහන්සි වෙනවා. මහන්සි වෙන්නේ නැතුව මේ එහි පාසික ගුණේ සාක්ෂාත් කරගන්නත් බෑ. ඒ නිසා මේ එහිපස්සික ගුණය ඇඟට කඩා පැනලා පෙන්නන දෙයක්වත් නෙවෙයි. එහෙමනම් යෝගාවචරය මේ ගන්න ප්‍රයත්නයේදී විශේෂයෙන් ඉක්මනට මේක ආબોධ කළ යුතුයි. ඒ නිසා මේකේ මේ එහිපස්සික ගුණය මතු කරගන්න මතු වෙලා පේන්න ඉස්පතු වෙන්න යෝගාවචරයේ පැත්තෙන් ඒක බලන්නගේ පැත්තෙම දක්විය යුතු අනුග්‍රහ ටිකක් තියෙනවා. මේ අනුග්‍රහ කෙරුවොත් තමයි ඒ ඒ ගති ඒ ලක්ෂණ ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පෙන්වන්න පුළුවන් වෙයි. ඒක මේ එහෙම උණයි කියලා ඒක එහිපසි ගුණේ අටපාඩුවක් නෙමෙයි. එහිපසි ගුණය එහෙමමයි ඒක හැමෝටම පේන්නේ නැති වුණාට ඒ தත්වෙට ගියාට පස්සේ සම්‍යක් දෘෂ්ටියෙන් බැලුවට පස්සේ මධ්‍ය ප්‍රතිපදාවට පැස්සට පස්සේට පේනවා. දැන් අපි විද්‍යානුකූලව යම් දේවල් ඔප්පු කරලා බෙදලා තියෙනවා. ඒ උපකරණ දේවල් ගමේ ගොඩේ ඉන්න මිනිස්සුන්ට කුස්සියක වැඩ කරගෙන ඉන්න අම්මා කෙනෙකුට කොපිටරක් මත ඉන්න කෙනෙකුට කීයකෝ එහෙනම් ඕව අපිට පේන්න බෑ. අපිටත් දැනගන්න ඕනේ අපිත් විද්‍යාවක් අපිට බෑයි. ඒක විද්‍යාඥයා කියනවා එහෙම නෙවෙයි. ඔයා ওই මන ටිකක් හොදගෙන අතපය හොදන එන්නකො විද්‍යාගාරයට. ආවට පස්සේ අපි මේ යන්ත්‍ර වලින් උපකරණ වලින් එකලස් කරලා මේ සත්‍ය පෙන්ලා දෙනවා. ඒතර අරමංශය කිව්වොත් මෙහෙම බෑ මට කුඹුරට ගෙනලා පෙන්වන්න කියලා. නැත්නම් මට මේ කුස්සිය පෝරණේ උඩට ගෙනලා පෙන්වන්න කියලා. ඒක කරන්න බෑ. ඒ සඳහා මේ මිනිස්යාට අතපය හොදාගෙන විද්‍යාගාරට යන්න වෙනවා. ඊට පස්සේ එයා යාටත් වෙනවා නම් මේ විද්‍යාගාරයේ තියෙන දේවල් අනුව කටයුතු කරන්න යාට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ සරුවත්තරන්සේ පෙන්වන මේ එහි පස්සික ස්වභාවය මේ හැම තැනදීම ගන්න බෑ. ඒක ගන්න නම් ප්‍රතිපදාවක පිහිටන්න ඕනේ. ප්‍රතිපදාවක පිහිටලා කටයුතු කළොත් ඒකේ එහි පස්සික බව පේනවා. ඒ නිසා ඒක ඒ තරම්ම පැන පැන පෙන්නන ශක්තියකුත් නෙවෙයි. ඒ වගේම කාටවත් එක්ක එහිපස්සේ බව නැහැ කියලා ඔප්පු කර ගන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. ඒක සඳහා ඒ පිහිටිය යුතු ආකාරයේ පිහිටිත එකලස පිහිටිය යුතු දෘෂ්ටි කෝණයට වැටුණොත් අනිවාර්යයෙන් මේක එහිපස්සික තමයි. ඒකට උපමාවක් වශයෙන් කියනවා ඒ පිනිබින්දුවක් උදේ තනාග තියෙනකොට ඒක එක කෝණකින් විතරක් බැලුවොත් ඒකේ දේ දුන්නේ ෂඩ්වර්ණේ පේනවා. ඒක තව කෙනෙකුට කිව්වොත් ඕක බලපන් අන්න අර පිණිපෙතුවේ ෂඩ්වර්ණේ තියෙනකල ඒ මනුස්සයා ඉන්නේ අපි ඉන්න කෝණේ නොවන නිසා එයා කියන්න පුළුවන් එතන පිණිබින්දුවක් විතරයි තියෙන්නේ ඒකේ ෂඩ්වර්ණේ නෑයි කියලා. නමුත් ඒ මනුස්සයා කිව්වොත් පොඩ්ඩක් මං අයින් වෙනකන් ඉඳලා මං ඉන්න තැනට ඇවිල්ලා බලපන් පේනවා. එතකොට පේනවා. ඒ ඒ කෝණයට විතරයි ඒක පේන්නේ. එහෙම නැතුව ඒක දැක ගන්න බෑ. ඒ වගේම අකුණු විදුලි කොටන වෙලාවක කවුරු හරි ඒ හරියට අකුණු විදුලි කොටනකොටම අහස දිහා බලන්නේ හිටියොත් ඒත් අන්න හිතන්න පුළුවන් එතන ඇති වෙන විද්‍යුත් ශක්තිය ඒක පාරට කම්පන වුණාට පස්සේ ඒක ආලෝකයක් සද්දයක් ඔක්කොම එකවර පිට වෙනවා. ඒක තියා බැලුවොත් පේනවා ඔක්කොම එකසැර ඒ විදුලි චාපයත් එක්කම සද්දයක් පිට වෙලා. නමුත් නොබල හිටියොත් විදුලිය කොටන වෙලාවේ දැක ගන්න බැරි වුණොත් සද්දේ පස්සේ ඇහෙන්නේ විදුලි ආලෝකයේ ඉස්සලා පේනවා. එතකොට පේන්නේ අපිට විදුලි කොටලා ඉවරනාට පස්සේ සද්දේනවා. මොකද විදුලි ආලෝකයේ කොටනකොටම ආකාශය දිහා බලන් හිටියොත් අර වේද සද්දයයි විදුලියයි ආලෝකයයි එකවර එනවා කියන විතරක් නෙවෙයි. ඒ විදුලි ඡාපය දුවන්නේ කොයි අතරද? විපලක් විදියටද රේඛාවක් විදියටද කොහොමද මම මේ සිත දකුණද කියලා ඒ විස්තර දැක්කටයි. ඉතින් ඒක නොදැක කොච්චර මේ මනුස්සයා කිව්වත් ඕක එහෙම දෙයක් ඇත්තේ නෑ. උතන දෙයයන් ආසිකේ ඔය දෙවියන්ගේ මේ වැඩ පිළිවෙලක් උතන තියෙන්නේ. ඒක නිසා ඌව දකින්න බෑ කියලා ඉතින් අර බලන දැකපු මනුස්සයාට හිතෙනවා මිචි මේ මනුස්සයාට ඉතින් කලයේ මුලින් නමලා තියෙදි කොච්චර වතුර වැක්කේ රෝකත් අහන්නේ නෑ. උන්ට උඩ ඕනනම් බලාපන්. බැලුවොත් පේනවා. සාහනී වගේ තැනටපත් වෙලා බැලුවොත් නොදක ඉන්න බෑ. හැබැයි මේ බලන දෘෂ්ටි කෝණයක් තියෙනවා. ඒ දෘෂ්ටි කෝණේ නැතුව කවදාකවත් හරියන්නේ නැහැ. ඒ වගේම අපි අර්ථොත් තවත් නිදර්ශනයක් කිට්ටු කරගන්නවනේ. අන්ධකාරයේ ගිනි පෙලෙල්ලක් අරකැව්වොත් ගිනි වලල්ලක් පේනවා. ඒ ඕනම කෙනෙකුට පේන ගිනි වලල්ලක්. නමුත් ඉතින් ගිනි වලල්ලක් නෑ. එතන කියන්නේ ඒ ගින්න ඒ ගිනි දඹුව යම් කිසි වේගයකින් කරකිනකොට අපේ ඇහැ ගිනිවලලක් විදිහට පෙන්වනවා. නමුත් ඒක පෙන්වලා දෙන්න පුළුවන් ඕන විදිහට ඒයිපස්සිකව දැක ගන්න පුළුවන් මේ ඇහැ ඇති කරගන්නා වූ මායාවක් තමයි වලල්ල කියන්නේ. ඒතර වලල්ලක් නැහැ. එතන තියෙන්නේ ඒක වේගයකින් කරකවනකොට අපේ හිත කියවන්නේ ඒක වලල්ලක් විදියට. නමුත් එතන තියෙන්නේ ඒක ගිනි අඟුරක්. ගිනි අඟුර වේගයෙන් කරකවනකොට වලල්ලක්. ඒකෝට ඒ මහජීසයරෝ අනන්තවත් නිදර්ශනගෙන හර පාමින් පෙන්නනවා අපි වැලි කොටයක් කඹයක බාල්කයක ඉල්ලලා ඒ වැලි කොටේ පීයෙන් ඇන්නොත් එතනින් වැලි ධාරාවක් වැටෙන්න පටන් ගන්නවා. එතකොට මේ විදිය ඒ වැලි කොටේ වමට ඇද්දොත් වැලි ධාරාව වම දිහාට ගමන් කරන රේඛාවක්. දකුණට ඇද්දොත් දකුණ දිහාට ගමන් කරන රේඛාවක්. සවුමට කරකැවුවොත් සවුමට වැටෙන රේඛාවක් විදියට. නමුත් මේ වැලි වල රේඛා නැහැ. ඒ කියන්නේ පුංචි පුංචි පුංචි අංශු අංශු ළඟ ළඟ ළඟ ළඟ වැඩිච්චාම ඒක රේඛාවක් වගේ පේනවා. ඉතින් කාටද කියන්න පුළුවන් මේ වැලි රේඛාවක්, වැලි ඉරක්. එහෙම එකක් වැලි වල නැහැ. ඇටේ ඇටයක් කරුවා පස්සේ ඒක ඉතුරු වෙන රේඛාවක්වත් වලලක්වත් මොකක්වත් නැහැ. ආන්නේ මේ විදිහට මේ තොගේට බලලා, ඝනතරයට බලලා ඒක පිළිබඳව කතා කරාට ඒකේ ස්වභාවය බැලුවොත් ඒක ස්වභාවය කවුරු කරපු මායාවක්වත් ඉන්ද්‍රජාලයක්වත් গুপ্ত දෙයක්වත් මොකක්වත් ඒක නෑ. එතකොට අපි බොහෝ දෙනාගේ මතයට ගරු කරලා බලන්න හොඳ නෑ. ඔක දේව රහස්, ඔවා গুপ্ত දේවල්. ඒවා බලන්න ගියොත් අපිට දේව ශාප එනවා රීමේ කියලා බය කරන එක තමයි ওই හැම ආගමකම කරන්නේ. ඒවා දේව රහස්, ඒවා গুপ্ত දේවල් කියලා. උන් සරුවචන් වහන්සේ ඒ කාලාම සූත්‍රය වගේ දේවල් වලදී සේරම හිතට ලක් වෙන සෑම දෙයක්ම අභියෝග කරලා ඔය එකක් අවශ්‍යත් වෙනවා තිබෙන්න ඉඩ තියෙනවා කියන්නේ. උන්වහන්සේ සඳහන් කරනවා මේ ලෝකයේ මිනිස්සුෝ සත්‍ය ගවේෂණයට සත්‍යේක්ෂණයට උපමාන පහක් පාවිච්චි කරන අය සද්ධාවය, රුචියය, අනුස්සවය කියන භෞසුත භාවයය, ආකාර පරිවිතක්කය කියලා කියන තර්කය, දිට්ඨි ඥාන කාන්තිය කියන දෘෂ්ටියය කියලා ඔය පහ තමයි මිනිස්සු පාවිච්චි කරන්නේ මේක ඇත්ත නැත්ත පෙන්වන්නේ. මම සද්ධාවෙන් පිළිගත්ත දේ ඇත්තයි. ප්‍රතික්ෂේප කරුවේ බොරු නිසා. ඉතින් ඒ නිසා එයා අදහන්නේ හොයන්නේ සද්ධාවෙන් බාරගත්ත පැත්තේ විතරයි. එහෙම නැත්නම් මේක මගේ රුචිය. මම යුයම්පි. ඒක මගේ රුචිය. ඒකමයි ශක්තිය තියෙන්නේ. ඒක තමයි නියම ප්‍රතිපත්තිය තියෙන්නේ. ඒක තමයි නියම දේශමාමකත්වය තියෙන්නේ. අනිත් හේරම බොරු කිය තම කෙනෙකුගේ රුචියට යනවා. ඉතින් ඒ රුචිය කෙනා කවදාකවත් අනිත් පක්ෂයක තියෙන ප්‍රතිපත්තියක් කියවලා ඒ මිනිසුත් එක්ක පදනමක් තියෙනවා කියලා හිතන්නේ එයා බලන්නේ තමන්ගේ රුචි පැත්ත විතරයි. ඒ වගේම අනුස්සවය. මම මේ අහලා තියෙන එක මම මේ දන්න එක ඇත්ත. අනිත් මිනිසු නාහපු ඇත්ත බෞද්ධත නැති ඇත්ත මම අහලා තියෙන කෙනෙක්. ඒ නිසා මමයි සත්‍ය දන්නේ. අනිත් කට්ටිය දන්නේ නැහැ. මම දන්නේ ඇත්ත. අනිත් අත්ත බොරු. ඒ වගේම තර්ක කරලා තර්ක කරලා දිනනවා. ප්‍රදේශපාලනයේ ඉස්සල්ලා ඔය ටෙලිවිෂන් එකේ රේඩියෝ එකේ අනන්ත අප්‍රමාණ තියෙන. ඉතින් මුළු රටම මේ තර්කයෙන් තියෙන කට්ටිය පැත්තේ සත්‍ය තියෙනවා කියලා හිතන්නේ. තර්කේ පරදීනේ සත්‍ය නැතිනයි කියලානේ. ඒ වගේම දුක්ටි දිට්ඨි නිචානක්කාන්ති යම් කෙනෙක් මේ දිව්‍යන් වාසී ලෝකෙම යවයි කියලා බලුවොත් අනන්ත අප්‍රමාණ සාධක තියෙනවා. ඒක ඇත්ත කියන්නේ. දේව දේව මේ දේව නිර්මාණයක් ඊශ්වර නිර්මාණයක් කියන්නේ බ්‍රහ්ම නිර්මාණයක් කියන්නේ ඕන තරම් සාක්ෂි තියෙනවා. නමුත් සර්වඥාන්සේ පැහැදිලිවම කියනවා සියල්ල දැක්කා නම් එහෙම කියන්න බෑ. ඒ නිසා උන්වහන්සේ කියන මේ ශ්‍රද්ධාව රුචිය අනුස්සවය ආකාර පරිවිතක්ක දිට්ඨි ඥානකන්ති කියන මේ පහේම දොස් දෙකක් තියෙනවා කියලා. ද්වේදා විපාකා දිත්තේව ධම්මේ. මෙලෝ වශයෙන් දැකගත හැකි සම්ප්‍රායික වශයෙන් නෙවෙයි. සාන්දෘෂ්ටික වශයෙන් දැක හැකි දොස් දෙකක් තියෙනවා. මොකද්ද? සද්ධාවෙන් බාරගත්තට බාරගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා සද්ධාව නැහැ කියලා ප්‍රතික්ෂේප කළ පැත්ත තුල සත්‍ය තියෙට ඉඩ තියෙනවා මාගේ රුචිය කියලා අපි බාරගත්ත පැත්ත තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා මට අරුචියි කියලා අකමැතියි කියලා තිත්තයි කියලා අපුලයි කියලා කරප්පන් වෙනවයි කියලා පැත්තක දාන දේවල් තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා ඒ වගේම තර්කය තුල ගත්තහම තර්ක කළා දිනන දේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. සත්‍යෙන් පරදින පැත්තේ සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම දිටිනි ඡානකන්ති කියලා මම දෘෂ්ටිමය වශයෙන් බැසගත් දෙයක් මේ අහවට ගියාට කරන එක නෙවෙයි මම කරගත්තේ මෙහෙමයි කියලා තමයි දෘෂ්ටියෙන් බැසගත් දේවල් තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. සත්‍යයේ දෘෂ්ටි අතින් නැති අපි මිත්‍යා දෘෂ්ටිය කියන පැත්තේ තියෙන්නේ නේද? මේක සරුවචනාංශ පෙන්නන දිත්තේව ධම්මේ මෙලෝ වශයෙන්ම වෙන්න පුළුවන් අන්ත දෙකක්. ඕනෙම මේ කරුණු පහෙන් එකක්වත් ඒකාන්තේ සත්‍යයට යොමු කරනවා කියලා දෙයක් නැහැ. ඒක සත්‍යීක්ෂණය කරන්ඩ මේ කරුණු පහ විතරයි මානවයාට කියන්නේ. නමුත් මේ මේ හැම වාදනයකම හිලක් කියනවා. ඉතින් තමයි මේ චංචි සූත්‍රයේ විශේෂම මේක සඳහන් වෙනවා. එතෙන්දී මේ වාදයට ලක් වෙන බ්‍රාහ්මණ තරුණයා අපි වෙනුවෙන් හොඳ ප්‍රශ්නයක් අහනවා. එහෙමනම් ස්වාමීන් වහන්සේ කොහොමද ඔබ වහන්සේ මේ මේවා පිළිබඳ විචාර ඥානයකින් සර්වඥතා ඥාණයෙන් කතා කරලා සත්‍යේක්ෂණයට කොහොමද පාර කියන්නේ? දුහඳුනොත් පහම එකට දාලා කරන්නේ. සද්ධාවෙන් පිළි අරගෙන ඒක රුචියෙන් කරලා ඊට පස්සේ ඒක සුතයෙන් අහලා ඊට පස්සේ තර්කයෙන් දිනලා ඊට පස්සේ ඒක දෘෂ්ටියට දාලා ඒක ආයතරයක් ඒ දෘෂ්ටිය දානදී ශ්‍රද්ධාවක් ඇති වෙනවද නැද්ද කියලා බලන්නේ කියලා පහ කරපොන ක්‍රමයක් කියලා දෙනවා. අන්න ඒ තුලින් තමයි අපිට තමනුත් මේ දේ ඇත්තද නැත්තද කියලා ඒහි පාස්තිකව ඒවා බලව කියන පණිවිඩයට අපිට කෙනෙකුට දෙන්න පුළුවන් ඉන්නේ. අපි බුදුහාමුදුරන්ගේ පණිවිඩයට යන්නේ බුදුහාමුදුරෝ ඒකාන්ත සත්‍යයි කියලා බාර ගන්න බැරිද කියන්නේ. ගියොත් අන්ධබක්තියට වැඩෙනවා. අපිට බුදුහාමුදුරෝ ආරාධනා කර සිටිනවා එව බලව කියලා. යම එක ගණින් නොගත්තොත් උඹ සාපේට ලක් වෙනවා හිස හත් කඩකට පැලෙනවා කියලා එහෙම එකක් බුදුහාමුදුරාව නැහැ. අනේ ඒ එහිපාසික ගුණයම ඒක සත්‍යක්ෂණයේ සත්‍ය ගවේෂණයට අනේකනට හරි මිහිරියාවක් ඇති කරනවා ඕබාවක් ඇති කරනවා බුදුහාමුදුරෝ යමක් විකුණන වෙලෙන්දෙක් නෙවෙයි. වෙළඳ ප්‍රචාරයක් නෙවෙයි මේ කරන්නේ ඒ ධර්මය විසින් ඒවා බලව කියලා පෙන්නන මුරගා පෙන්නන ශක්තියක් කියනවා බුදුහාමුදුරනේ මම දැක්කා මම බැලුවා හරීම සතුටු වියතෙන ගියා ධර්මතාවයේ විතරයි ඉතුරු වෙන්නේ ඒක අනිත්‍යමයි ඒක දුක පිණිසමයි පිහිටන්නේ ඒක අනාත්මයි ඒක ඒ තරමින් දකින්නවා විතර සැපයක් මුළු ලෝකෙම නැහැ එතකොට උඹට ඕන කෙනෙකුට ඒක පෙන්වන්න පුළුවන් ඒක ඒව බලව කියලා පෙන්වන්න පුළුවන් කියලා ඒ තුල ධර්ම ගුණයක් විදිහට මේ බුදුහාමුදුරෝ පනවනවා එහි පසික ගුණේ. ඉතින් ඒක නිසා යෝගාවචරේකට ඒ කියන්නේ බුද්ධ ආගම මම උප්පත්තියෙන් බුද්ධ ආගම්කාරයෙක් කියලා බැඳගෙන අපි දැන් කාලේ වචනෙන් කියනවා මූලධර්මවාදී බුද්ධ ආගම්කාරයට එහි පසික ගුණේ ඕනේ නැහැ. එයා කියන්නේ බුද්ධ ආගම විරුද්ධව කතා කරොත් මරන්න ඕන. බුදුහාමුදුරගේ රූපේ දාලා ඉටිබන්ධමක් ගැහුවොත් ඉවරයි. දෙචින් බිසුද්ධව සටහන් කරනවා. ඒ සටන් කරන්නේ කවදාකවත් මේකේ තියෙන මේ ධර්මයේ එහි පස්සේ කුණ දකරන්නේ එයාගේ එයා එක්කෝ රුචියට අල්ලගෙන එක්කෝ සද්ධාවට අල්ලගෙන එක්කෝ දෘෂ්ටියට අල්ලගෙන එක්කෝ ආකාර පරිවිතක්කයට අල්ලගෙන එක්කෝ වෞසුතේට සුතමේ ඥානෙට අල්ලගෙන එයාට අන්න මේ එහි පස්සේ කුණේ තිබුණත් බුද්ධ학ම හරි නැත්ත් බුද්ධ학ම හරි ඒ වගේම විරුද්ධව කතා කරන්නේ නැත්තු වෙනවනේ බුද්ධ학ම වාසල ධර්මයක් බුදුහාමුදුරුවෝ කියලා උගන්වන්නේ මේ විදේරංජ බ්‍රාහ්මණය වචන නමයක් කියලා බුදුහාමුදුරනේ බයි. මේක ජේ ගුච්චෝ මහ ජුගුප්සා ජනක ධර්මයක්. වේනයිකෝ මිනිසු පුදුම විදිහට විනයගරු කරන කරත් වැඳගත්තු ගොන් වගේ කරගන්න ධර්මයක්. ඒ වගේම අපගබ්බෝ ජාතිය වනසන ධර්මයක්. ඒ වගේම අරස රසෝ ලෝකේ රස හඳුනන ධර්මයක්. ආදි වශයෙන් දිගට දිගට බයිලා උදාන. ඉතින් හිනායලා කියනවා බලාන ගියාම නම් කතාව ඇත්ත තමයි කියලා. එහෙම තමයි කතාව. ඒ මොකද? මේ අජිගුච්ඡෝ ඒකේ කිසි රසයක් නැහැ. ඒකේ පෙන්වන්නෙම මීරියාව නැති කරන දෙයක්. රසයට විරුද්ධ ධර්මයක් කියලා. උදාහරණ කියලා කෙලෙස් ධර්ම ගැන කතා කරනවා නම් ඔබ කියන කතාව ඇත්ත. මම ඒකාන්තයෙන්ම කෙලෙස් ජුගුප්සා ජනකයි කියලා කියනවා. අරස රසෝ කිසිම රසයක් නැහැ කියලා. බුදුජානනාථ කියනවා මේ කෙලෙස් නිසා ඇති කරන සමිහිරි ඵල අනිවාර්යයෙන්ම රස විඳීමක් මම අගය කරන්නෙත් නෑ කාටවත් රස විඳින්නත් බෑ ඒක නම් මම කියනවා තමයි කියන්නේ. නිසා බුද්ධහම විරුද්ධව කතා කරන කෙනෙකුට ඒහිපාසික ගුණය එච්චරම අදාළ නෑ මොකද ඒහිපාසික වුණත් එයා බුද්ධහමට එන්නේ නෑ. එයා ඉන්නේම විරුද්ධ පැත්තේ. මෙන්න මේක අදාළ වෙන්නේ ඒහිපාසික බව අදාළ වෙන්නේ යෝගාවචරයාටමයි. අනිකත් ඒක ඇත්තයි කියලා හෝ බොරුයි කියලා හෝ පිළි අරගෙන දැන් හමාරයි පිටියට යන ගහලා ඉවරයි. යෝගාවචරය විතරක් මේක විවෘතව තියානිනවා. මම මේ සීලයක් රකින්නකොට සීලයේදී මට මට දැක ගන්න පුළුවන් ආනිසංස කොටාසේ මොකක්ද? සීලයක ඉඳලා සමාධි භාවනාවක් කරනකොට මට ඒකෙදී මේ මම වැඩියෙන් ගත්ත ශික්ෂාව නිසා මට ලැබිච්ච අතවාසිය මොකද්ද? ඊට පස්සේ විපස්සනා භාවනාවක් කරනකොට Tamante ලැබෙන අධ්‍යක්ගත හැකි ශක්තිය මොකද්ද කියන එක තාම විවෘතව තියාගෙන එකම එක පින්වතා තමයි යෝගාවචරය කියලා කියන්නේ. ඒ නිසා යෝගාවචරයට මේ එහිපසික ගුණයේ ලොකු ආරාධනාවක් තියෙනවා. වෙන පැත්තකින් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් එහිපසික ගුණය හරියට තේරුම් ගත්තේ නැතුව කවදාකවත් Brahmacharya රකින්න බෑ. බුද්ධ ආගම ඒකාන්ත සත්‍යයක්. බුද්ධ ආගමට විරුද්ධ මනසෝ මරන්න ඕනේ. ආදි වශයෙන් මූල ධර්ම ගන්න එක කරන්න භ්‍රමචර්යයක්ම අවශ්‍ය කරන්නේ නැහැ මූල ධර්ම වාදී වෙන්නේ. මතවාදීව කරතයි. මේ ළඟදී අපේ ඔය ඉස්සන්නවනේ අර විශාල කොට නැතිලක් හදන නිසා ඉතින් අපි කවුරු හරි ආපුවාම ඒ කොට නැතිලට ආදාර කරන්න කියනවා. ඉතින් කාර්ක සභාවේ කට්ටිය කවුරු හරි ඒ වගේ කෙනෙක් ඉන්නවනම් ගිහිලා කියනවා මේ විශාල වැඩ පිළිවෙලක් කරන උදව් කරන්න. ඉතින් ඒ බැංකුවක මහත්තයෙකුට ගිහිලා කිව්වා මේ මහත්තයා කිව්වා සම්බන්ධයි. මේ මහත්මේ බැංකුවෙන් මේ දෙනවා මේ වගේ විශාල පොදු වැඩ කරනකොට ආධාර දෙනවයි කියපු නිසා මේ මහත්මයාට කතා කරලා ඉල්ලීමක් කරලා බලන්න මේක මේ මෙන්න මේ මේ භාවනා වැඩිලක් කරනවා. මේ මහත්මයා නිකන් මේ මූණට නිකන් පැංගිරි ලෙල්ලක් පෙරකුවා වගේ නිකන් මූණ නිකන් පැංගිරි වෙලා ගියා. හොඳයි එහෙනම් මෙහෙමයි ලියලා ටියුමර් ලෙටර් හෙඩින් එක ලියලා සභාවකීම අසං කළා දෙන්නකෝ කියලා කිව්වා. ඊට පස්සේ එහෙම ඇත්තට ආට පස්සේ විවේකීව මට කතා කරන්න අවස්ථාවක් හම්බෙච්චාම කිව්වා ස්වාමීන් වහන්සේ අපේ බෞද්ධ සංගමයක් තියෙනවා. බෞද්ධ සංගමයක් උදව් කරනවා. මේ වගේ වැඩකට උදව් කරනවා. හැබැයි ඒගොල්ල අනේ සාස වරදලා තේරුම් ගන්න එපා මූලධර්ම වාදී කොච්චර මූලධර්මවාදී කියනවා නම් ඒගොල්ලන්ගේ මතයක් තියනවලු භාවනා මධ්‍යස්ථාන වලින් කවදාකවත් බුද්ධ ආගමට සේවයක් වෙන්නේ නැහැ කියලා. නිසා කවදාකවත් භාවනා මධ්‍යස්ථාන වලට ප්‍රතිපත්තියක් වශයෙන් උදව් කරන්නේ නැහැ. අනිකුත් බුද්ධ ආගම වලට උදව් කරනවා කියන්නේ. මට පුදුම සතුටක් ඇති වුණා. අනිත් මේක කෙලින් කියනවනේ බෞද්ධ කටකේ මේ මිනිස්සු සල්ලි නුදුනද කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට බුද්ධාගම ඕනේ කරන්නේ අර කාට හරි පෙන්නන්නට දහ පාදක් වන්ද වෙන ආගමකට රිදවන්න වගේ දෙයකට ඕන තරමක් වේදක් කරනවා. මේ Tamange මේ බුදුහාමුදුරුවෝ පෙන්නපු ඒ පාසික ගුණය දැකලා බණක් භාවනා කරන කෙනෙක් දැකපුවාම ඒගොල්ලන්ට ඉතින් කිසිම උද්දීපනයක් උනන්දුවක් එන්නේ නැහැ. ඉතින් මේ කියපු කටේ අත දාන්න වටිනවා. එච්චර වටිනවා. මම දිවාණී මාත්‍ය කීයක් නොදුන්නත් කමන්නේ මේ වචනේ මට වටිනවා. බුද්ධ ධර්මයට කවදාකවත් භාවනා මධ්‍යස්ථාන වලින් සේවයක් වෙන්නේ නැහැ කියන්නේ. බලන කොච්චර පරමාර්ථ චතුරාර්ය සත්‍ය වගේ වචනයක් නෙමෙයි. භාවනා කරන කෙනාට හොඳට තේරෙනවානේ. මොකද්ද මේ ආගම කියලා මිනිස්සු අල්ලගෙන ඉන්නේ කියලා. ඉතින් ඒක අර වගේ කිව්වට පස්සේ සල්ලි දුන්නට වැඩි ආපක්. ආචාර්යයක් ලොකෝට හම්බුනාට වැඩි ආපක්. ඒ තරමයි අද මේ. ඉතින් එහෙව් කෙනෙකුට Brahmacharya කතා කරතයි. අපිට ඒකට උපකල්ලා පෙන්වන්න පුළුවන් මේ නැත්තම් මේ බෞද්ධ සමිතියට ගිහිලා Brahmacharya කියලා කියන්නේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රත්‍යක්ෂය රකින්න කියලා. එයාගේ පිස්සු. ඕව මොකක්වත් ඕනේ අපිට ඕනේ කවුරු හරි පෙළපාලියක් ගෝ ගහන්නයි ඕන කරන්නේ. ඒ නැත්තම් අහවල් විදියට කරන්න එච්චරයි. ඉතින් එහෙම කෙනා Brahmacharyaක් නැහැ. එහෙම නැත්තම් මේ ධර්මයේ තියෙන මේ ඒහිපාසික ගුණයේ විවෘතකම නැති කෙනාට භ්‍රමචරියක් නෑ. එයාට තේරෙන්නේ ඇයි ශික්ෂාගරුක විය යුත්තේ? ඇයි මේ සත්‍ය දකින්න සමාධියක් අවශ්‍ය කරන්නේ? ඇයි මේ සත්‍ය දකින්න පියවරෙන් පියවර යන්නේ? ප්‍රතිපදාවක් වෙන්නේ ඒකවල උඹ ගන්න බැරි කියන කතාවල නෑ. මේ මූල ධර්මවාදී. ඒ වගේම යම් කිසි කෙනෙක් බුද්ධහන්න විරුද්ධව ක්‍රියාත්මක කරන මූල ධර්මවාදී කියනවා. ඉහතර කොහොමදක් අප්‍රක්‍මචරියක් ඕනේ මොකද භ්‍රමචරිය රැකලා නිවන් දකින්න හදනවා කියලා කියන්නේ සාර බලධාරී දෙවියන් විරුද්ධ වීම. එතකොට ඒක සාරුවත් සාරුවක් ප්‍රකාරයෙන්ම දෙවියන් වහන්සේට විරුද්ධ යාම නිසා සදාකාලික අපායට යොමු වෙනවා. ඇත්ත වෙවුලනවා එහෙම වෙනකොට භ්‍රමචරිය රකින්න. ඉතින් ඒ නිසා මේ මැදමාවතේ ඉඳගෙන මේක ඒකාන්ත සත්‍යය කියලා බුද්ධ ආගම පිළිගන්නේ නැතුව ඒකාන්ත බොරුවක් කියලා පිළිගන්නේ නැතුව මෙහි ඇති එව බලව කියන ගුණයට ඔළුව පාත් කරලා විහිලා පරිේශණය කරන එකට තමයි ඔය කට ඇරලා කියන්න පුළුවන් නෙමෙයි කියන්නේ විද්‍යාඥයයි කියන්නේ. උට විතරයි මේ විද්‍යාව කියන පදේ වටිනාකම තියෙන්නේ. මොකද විද්‍යාව කියලා කියන්නේ ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් දෙයක්. ඕනම තැනක කරන්න පුළුවන් වෙන්නේ. විද්‍යා පරිශ්‍රණයක තියෙන ලක්ෂණය තමයි මෙතන කරලා හරි ගියා වගේම අතනත් හරියන්නේ. গুপ্ত රසයක් තියෙන බෑ. සර්වචනාංශය තමයි මුළු ලෝකෙම ඉස්සල්ලාම පහළ වෙච්ච විද්‍යාඥයා. උන්වහන්සේ දෙන්නපත් වෙලා උන්වහන්සේ කව ඕනම කෙනෙක් බලන්න ඕන නම් ඒ වාසිය කියලා මේක ඒව බලව කියන ධර්මයක් මම හොයාගත්තේ ඇවිල්ලා බලන්න. හැබැයි මෙන්න මේ තාලෙට යන්න ඕන. සම්‍යක් දෘෂ්ටිය තියෙනවා. ආදිමේව විසෝදේ කුසලේසු ධම්මේසු. මුලටම මුලටම මුල පැහැදිලි වෙලා තියෙනවනේ පිරිසුදු වෙලා තියෙනවා. කතමාච ආදි. දිට්ඨීච උචුකා සීලේන පරිසුද්ධා. දෘෂ්ටි ඍජු වෙන්න ඕනේ සීලය පිරිසුදු වෙන්න. ඒක නැතුව මේ වැඩේ කරන්න බෑ. ඒ කියනවා හරියට අපි මුලේ ශල්‍ය කර්මයක් කරන්න නම් අනිවාර්යයෙන්ම ලෙඩා ජීවාණු හරණය කරලා පිරිසුදු කරන්න ඕනේ. ඒ වගේම උපරිශනය කරන්නේ කුස්සියක බෑ. කක්කුසි එකක් බෑ. තියටර් එකකටම යන්න. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ පිරිසුදු කරන දෘෂ්ටි කෝණයට වැටිච්චාම ආලියට පිනිබින්දුවක දේදුන දකින්න හරීම දෘෂ්ටි කෝණයක් තිබිය යුතුයි. එයින් පිට පේන බිලිබිද්දුව විතරයි. ඒ වගේ තමයි මේ ධර්මයේ ඥානන්ද සාන්තික වචනෙන් කියනවනම් ධර්මයේ ෂඩ්වර්ණ රශ්මිය දකින්න සම්‍යක් දෘෂ්ටි පිළිගන්න. පිළිදී අර කෙනකනටනම් අනිවාර්යයෙන් මේකට ඒව බලව කියලා පෙන්නතයි. ඒක පේන අවස්ථා ප්‍රතිහිත අවස්ථා තුල තමයි සීලයේ වශයෙන් යම් කිසි කෙනෙක් සීලයක පිහිටියා නම් දුස්සීලව හිටපු කෙනෙක් සීලයක පිහිටියා නම් ඒ මනුස්සයා සීලේ මාර්ගයෙන් කරන්නේ අභය දීම බව දන්නවනම් ඒ මනුස්සයාට මෙතෙක් කල තිබුණ බය නැති වෙන එක තමයි සීලෙන් හම්බෙන ඒහි පාසික ගුණය. ඒව බලව කියලා පෙන්වන්න පුළුවන් ගුණය තමයි සතෙක් මරන්නේ නැහැ කියලා කියන්නේ අභයන. හොරකම් කරන්නේ නැහැ කියලා කියන්නේ කාට හරි අබේදීමක්. කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙනවා කියලා කියන්නේ අනුන්ට අබේදීමක්. බොරු කේලා හිස්සතර පරස වචන වලින් කියන්නේ බය දීමක්. ඒක නොකර සිටීමේ කියන්නේ අබේදීමක් බව දන්නවා. මත්පැන් බීමේ පරිදි ජීවන රටාවේ සානිකුත් දුස්චරිත වලින් මානසික සිද්ධ වෙන්නේ අබේදීමක් බව දන්නවනම් ඒ යම් ප්‍රමාණයකට අනුන්ට අබේ දෙනවනම් ඒ අප්‍රමාණයට Tamanට සතර ආකාර බය අත්තානුවාද බය පරානුවාද බය දණ්ඩ බය දුක්ගති බය කියන හතර ආකාර බය නිදහස් වෙන්න පුළුවන් ඒ පිළිබඳව කිසිසේත්ම කාටවත් ඔප්පු කරලා පෙන්නන්න බැරි කරලා ඔප්පු කරලා බෑ කියලා ඔප්පු කරන්නේ නෑ කියලා ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෑ අනිවාර්යයෙන් ඒක තියෙනවා ඒ වගේම තමයි යම් කිසි කෙනෙකුට නීවරණ ධර්ම ටික తాවකාලිකව හෝ යටපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් උපචාර සමාධි මට්ටමට යටපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර්පණ සමාධි මට්ටමට යටපත් කරන්න පුළුවන් නම් දිත්තේව ධම්මේ <clears throat> බුදුජානක සඳහන් කරන්නේ දිත්තේම ධම්මේ සුඛං විහරති. දිත්ත ධම්ම සුඛ විහරණේ ලබන. මේ ජීවිතයේම රූපයකින්, සද්දයකින්, ගන්ධයකින්, රසයකින්, පහසකින් ලබන්න බැරි ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් ලබන්න බැරි පුතුමාකාර සුඛයක් ධිට ධම්ම සුඛයක් ලබනවා විවේක ජම්පීති සුඛා ඇහැ විවේක වීම තුළින් කන විවේක වීම තුළින් නාසය විවේක වීම තුළින් දිව විවේක වීම තුළින් කය විවේක වීම තුළින් මනස විවේක වීම තුළින් විවේකයෙන් හටගත්තා වූ විවේකජම් පීති සුඛා පීති සුඛයක් පහළ දැන් අපි පොහසත් උනායි කියලා මොකද කරන්නේ අපි පොහසත් චිත්තාම කරන්නේ ඇහැට ගොඩාක් වැඩ දීලා নানা ආකාර රූප පෙන්නනවා. කනට ලෝකේ තියෙන හැම જાතිම ශබ්ද සංගීත ගෙනල්ලා කන පුරවන්න හදනවා. නාසයට নানা ආකාර රටවල් වල හදන ගන්ධ සුවඳ જાති ගෙනලාගෙන නාසය වැඩි වැඩියෙන් ක්‍රියාත්මක කරනවා. මුඛයට කතාව මාර්ගයෙන් එක පැත්තකින් ක්‍රියාත්මක කරනව ආහාර වර්ගයේ විවිධාකාර ආහාර දීමෙන් රසනහර පිනවනවා. කයට යාන වාහන සුඛභෝගී වස්තු ඇඳ පුතු මේස ගොඩාක් දීලා කය විවිධාකාරයෙන් කුප්පනවා. හිතට රුචි අරුචි අදහස් දිගේ වල් බූත අදහස් දිගේ ක්‍රියාත්මක කරන දේල හිත කුප්පණ එකනේ පොහසත්කම කියලා කියන්නේ. ඒ සර්වඥාන්ති කියන්නේ මුන්නාංශයේ ආර්ය විවරයට පීතිසුඛය කියලා කියන්නේ කයට විවේක දීමෙන් ඇහැට විවේක දීමෙන් නාසයට කයට දිවට මනසට විවේක දීමෙන් හටගන්නා ඕ පීතිසුඛය තමයි ධානයකදී ලැබෙන්නේ ඒ කවදාකවත් පොසත්කමින් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක දිත්ත ධර්මයක් එහි පාසික ගතියක් ඒක තමයි කරුවත් දැනන්සේ මතක් කරේ මේ බ්‍රාහ්මණ ආගම ඉස්සල්ලා රැක්කේ ඒ බබුණෝ මේ කාමසුඛයෙන් වෙන් වෙලා අරණ්‍යගත වෙලා ධ්‍යාන භාවනා කරලා කාමච්ඡන්ද ආදී නීවර ධර්ම පහ වෙනුවට ඒ විතක්ක ਵਿਚාර පීචසුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යාන අංග මතු කරගෙන යැත්තෝ එදා ඒ විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතිසුඛයෙන් තමයි මේ ආයුර්වේද ක්‍රමේ හොයාගත්තේ. මේ නක්ෂත්‍ර ක්‍රමේ හොයාගත්තේ. තුන්කල් දක්නා ඥානයක් පහළ කරගත්තේ. දැන් මොකද වෙලා තියෙන්නේ? එයත්ෝ අතුකුත්තන්නට වඩා ගන්න පටන් අරගත්තා. ඉඩම් බාරගත්තා, විවාහ වුණා, ඔක්කොමත් කරලා අර මන්ත්‍ර සාත්‍ර කරන්නේ කියම දැන් එක්කෙනෙකුටවත් අර ධ්‍යාන සුඛයක් නැහැ. චිත්ත ධම්ම සුඛයක් නැහැ. විවේකජම් පීති සුඛක් නැහැ. ඊට පස්සේ අන්ධ પરම්පරාවට වැටලා ඒ තරමටම ඒකේ තියෙනවා ධිට්ඨ ධම්මව දැකගත හැකි ශක්තියක්. ඒකෙන් බුද්ධ ධර්ම කියලා වෙනසක් නැහැ. යම් කිසි කෙනෙක් ඒ විදිහට අරණ්‍යගත, රුක්ක මූලගත, සේනාසනගතව බණ භාවනා කළොත් කරන ප්‍රයත්නයට හා සාපේක්ෂව ඉඳුරංගේ විස්රාමයේ තුලින් ඉඳුරංගේ විවේකය තුලින් මේ ඇහැ රූප වලින් විස්රාම වෙන්න වෙන්න. කන සත් වලින් විස්රාම වෙන්න වෙන්න. නාසය ගඳෙන් විස්රාම වෙන්න වෙන්න. දිව ආහාරයෙන් සහ කතාවෙන් විස්්‍රාම වෙන්න වෙන්න කය මේ සුඛභෝගී වස්තු වලින් විස්්‍රාම වෙන්න වෙන්න හිත අතීතනාගත විකාර හිතවිලි විස්්‍රාම වෙන්න වෙන්න තමයි ධ්‍යාන හරියන්නේ සමාධිය හරියන්නේ හරියනකොට තමයි ඒ තුලින් පහළ වෙන්නා වූ උපචාර ආර්පණ සමාධිගත පහළ වෙලා ධ්‍යානංග පහළ වෙන්නේ ඒක දිත්ත ධම්මවත් ඒක එහි පස්සිකයි කාටවත් නැහැ කියන්නේ ඒක බුද්ධ ධර්ම වැඩක් එහෙම නෙවෙයි කවදාකවත් හිතන්න එපා මේක බුද්ධ ආගම කියලා. මේක බුද්ධ ආගම නෙමෙයි ditta ධම්මව අත්දකපු බුදුහාමුදුර පහළ වෙනත් ඉස්සලා අත්දකපු නමුත් බුදුහාමුදුර ශ්‍රී මුකයෙන් හොඳයි කියලා සාදු කියපු දෙයක්. නමුත් බුදුහාමුදුරන්ට ආවේනික වූ පුත්‍රජාන වහන්සේ විසින් මානව වර්ගයට ප්‍රදානය කරපු ප්‍රධානම අනන්‍යතාවය තමයි විපස්සනා. ඒකෙන් කරන්නේ මොකද්ද? අනුසය කෙලස් ටික අයින් කරන එකයි. මේ අනුසය කෙලස් ටික අයින් කරනකොට තමයි මේ ඒහිපස්සික භාවය, අකාලික භාවය, සාන්දෘෂ්ටික භාවය වහවහ කැපිපෙන්න පටන් ගන්නවා. ඒකේ තියෙන බොහෝමත්ම යහුසුළු බව, කර්මඤ්ඤ බව උච්ච ස්ථානයටපත් වෙනවා. කෙලපැමිණෙනවා. කුළු ගැන්වෙනවා විපස්සනා කරනකොට. මේ විපස්සනා කරනකොට ඒ විපස්සනාවේදී යමක් එව බලව කියන මට්ටමට මෙන්න බලන්න කියන මට්ටමන පෙන්වන්න නම් අපි පිළිගන්න වෙන ප්‍රතිපදාවක් අවශ්‍යයි. එක වරුවෙන් එක පාරෙන් කරන්න බෑ. එක වරුවෙන් එක පාරෙන් කරන ඇත්තොත් ඉන්නවා. ඒ ඇත්තෝ ඊට කලින් ගොඩාක් පුහුණු කරපු නිසා එක වරුවෙන් පුළුවන්. ඒ සමග ප්‍රතිපදාවක් තියෙනවා. අනේ ප්‍රතිපදාව ප්‍රතිපදාව පැත්තෙන් බුද්ධ ධර්ම බලනකොට මේ වැඩ පිළිවෙලට කියන තියෙන අප්‍රමාද ප්‍රතිපදාව. තනි වචනේ කියනවා. දැන් කාලේ අපි සමාන තවත් වචනයක් වර්ණ තිනවා මේ සතිය පිහිටවීම සතිපට්ඨාන වැඩපිළිවෙල. ඒ නිසා සතිය සහ අප්‍රමාදේ කියන පද සමානාර්ථයෙන් දාලා බැලුවොත් බුද්ධ ආගම කියලා කියන්නේ මේ ඒහිපස්සිකව මේ ආත්මයේ දැන්ද ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම නම් අනිවාර්යයෙන්ම දත යුතු පාඩම් කළ දත යුතු හිතාමතා දත යුතු භාවනා කොට දත යුතු කාරණා වෙන්නේ අප්‍රමාණ. නැත්නම් සතිය සතිපත්තාන. එතකොට සතිපට්ඨාන පැත්තෙන් බුද්ධ ආගම බැලුවොත් මේක පුදුමාකාර වෙනස් විදියක් වේ. ඔය පහුගිය දවස්වල නායක ස්වාමීන් වහන්සේ මමයි දෙන්න ඇවිදිනකොට අපි ඔය නවසීලන්තෙදී භාවනා වැඩමුළුවකට සම්බන්ධ වුණා. ඒක විශේෂය වුණේ ඔක්කොමලා ගෙවල් දොර අතහලා වෙදවලා මේ වගේ නේවාසිකව හිටියේ. ඒකට වෙන තැනකින් ආපු මේ නුවර පැත්තේ ස්වාමීන් වහන්සේ නමක් සම්බන්ධ වුණා. ඒ සංසෙත් පරිපිරිවෙනක උගන්නන ආචාර්ය වහන්සේලා හොඳට ධර්ම විනය දන්න මේ කෙනෙක්. අහම්බෙන් වගේ ගිහිලා තිබුණේ ඉතින් ලොකු හඳුනාපු නිසා ආවා අපි හතර දිනක් එකට වාඩි වුණා. ඒ දවස් 9ක් විතරම වගේ වැඩි මෛත්‍රී කතා කරෙත් නෑ. ඉතින් ඇයි හොඳ අයියා තිබ්බා. අන්තිම දවසේ අපේ ලොකු සාංශගේ පුරුද්දක් තියෙනවා පුදුමාකාර විදිහට මේ මුදිතාවෙන් ಗುಣ කියනවා. එච්චර මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් ඒ සංවිධානය කරපැත්තේ ගුණ කතාවක් කෙරුවා. ඉතින් ලොකු හාමුදුරුවෝ ගුණ කතා කරගෙන ඔක්කොම ලැසිවල පොඩි හාමුදුරුවෝ ගුණ කතාවක් කරන්නේ. ඉතින් බොහොම ලස්සන ගුණ කතා කරලි වෙලා ඒ හාමුදුරුවෝ තමයි මහත් බුද්ධ ආගම දන්නවා කියලා තමයි හිතාන හිටියේ. නමුත් මේ දවස් 10 ගියේ වැඩ පිළිවෙල දිහා බලනකොට මට මෙන්න මෙහෙම කියන්න හිතෙනවා. අපේ බුසිංහල බුද්ධ ආගමේ හැටියට අපි පොත් වහන්සේ කියලා කියනවනම් කියන්නේ පිරුවාණා පොත් වහන්සේට තමයි කියනවා. ඒ මොකද ඒකට අපිට ආරස්සාව ලැබලා දෙනවා. පිරුවහන් පිරිවහන කියලා කියන්නේ <clears throat> කටපාඩම් කළ යුතු කියන එක. පරිත්‍රාණ ධර්මයක් ඒක තියෙන අපිට ඉතින් හැම දෙයකම අරසා භූත දෝෂ වලට, යක්ෂ ප්‍රේත දෝෂ වලට, ග්‍රහ දෝෂ වලට ආරක්ෂාව ලබා දෙන නිසා අපි පොත් වහන්සේ කියාගෙන ඒකට ඉතින් බුද්ධි අවශ්‍ය වැඳගෙන ඒකට වැඳගෙන ඉන්නවා. ඊට නැති වුණොත් අපි මේ ජාතක පොත් වහන්සේටත් පොත් වහන්සේ කියන ওই දෙක තමයි බුද්ධ ආගම කියන්නේ. පිරිත් පොත් වහන්සේ ජාතක පොත් වහන්සේ. මේ දවස් 10 මට තේරුණාලු ඊට පස්සේ සතිපට්ඨානට සතිපට්ඨාන පොත් වහන්සේ කියන්න වෙයි මට කිව්වා. බුද්ධහම ගැන සතිපට්ඨානේ බව මේ දවස් 10 විතරයි කිව්වා මට වැටුණා. මෙතෙක් කල් අපි තාන්ති බුද්ධහම කියන්නේ මොකක්ද එකක් කියලා. හොඳටම අනුන්ට බුද්ධහම උගන්වන ආමසු කෙනෙක් අවංකවම ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන වෙලාවට. නිසා මේ සතිපට්ඨාන පැත්තෙන් බැලුවහම වෙනෙන ඒහිපාසික බවත් අර මූලධර්මවාදීන්ගේ පැත්තෙන් බලනකොට පේන ඒහිපාසික බවත් අතර කළු සුදු වෙනසක් තියෙනවා. ඕක අපේ පරිණාමය අපේ ජීවිතය තුළ වෙන්න ඕනේ. මොකද අපි පටන් ගන්නෙ කොහොමඩක්වත් ওই මූලධර්ම පැත්තෙන් තමයි. මොකද අම්මා අප්පා බුද්ධඝම හින්දා. නැත්නම් ලංකාවේ 174 බුද්ධාගම ඉන්නේ හින්දා. නැත්නම් අන්‍ය ආගම් මිත්‍යා දෘෂ්ටිකයි කියලා අපිට පොවලා තියෙන හන්දයි අපි මේ කරන්නේ. නමුත් ඒකෙන් කවදාකවත් ඔය ඒහිපාසික බව දකින්න බෑ. ඒක දකින්න නම් අපි සතියෙන් මේක දිහා බලන්න ඕනේ, අප්‍රමාදයෙන් මේක දිහා බලන්න ඕනේ. එතකොට කැප වෙන්න. ඒ මොකද ඒක වරුවෙන් කරන්න බෑ. ඒක බණකින් කරන්න බෑ. ඒක ධර්ම සාකච්ඡාවකින් කරන්න බෑ. බොහෝ කාලයක් ඇසුරු කරලා සිද්ධි කරලා තමයි කරන්නේ. අන්නේ අසුර සිද්ධ කිරීමේදී මේ සතිය කියන චෛතසිකය <coughs> කොච්චර වැදගත් වෙනවද කියනවනම් අන්තිමට කියන්නේ බුද්ධ ආගම අප්‍රමාදී කියන තනි වචනට දානවා. සතිය කියන තනි වචන සතිපට්ඨානට දාන්න. එහෙම දානකොට මේ සතිය උගන්වනකොට අපේ ආචාර්ය මතය ගුරු බුදු අතෙන් බුදු මතෙන් ගත් එක. පෙන්නන්නේ සතිය තියෙනවා නම් අපිලාපන ලක්ෂණات. හිත පොලාපයින් ගතියක් නැහැ. පොලාපයින් ගති කියන්නේ පිලාපන ලක්ෂණ. සතිය අපිලාපන ලක්ෂණ. කිඳා බහින ගතිය. යමකට ඇල්ලුවා නම් දැම්මා නම් කාගෙන බහින්න ඕන. කටවැලි පිටියකට <coughs> කොහොල ඇරිත්තක් දමලා ගැහුවා වගේ. ඒ නිසා කටුවට පිටියකට මැටි පිටක් ගැහුවා වගේ ටක් ගාලා අල්ලනවා. එතන මහසිසාරු කියන බුරුල් කරෝ පාසකට හෙල්ලකින් යනවා. බුරුම ස්වාමීන් වහන්සේ මට උගන්ව පඬිස්සාංශ කියන්නේ ඉදිච්ච අලයකට ගැරපුකින් අයින් කොටවා. ඒක එක කෝණයක් තියෙනවා <coughs> එක ශක්තියක් අවශ්‍යයි. ගැරපුකට මේ අතට මේ ඒ ඉදිච්ච අලයකට අල කෑල්ලකට ගෑරුට්ටුවක් අමෝරගෙන යන්නට ඇලවෙන්නේ නැහැ. ඒක ගානට තියලා ගෑරුට්ටුවේ කෝණේ හැටියට බැස්සුවොත් අලේ දිගේ තැඹිච්ච අලේ දිගේ ගෑරුට්ටුව බයි. එතකොට ගෑරුට්ටුව ගන්නකොට අල කෑල්ල එනවා. එහෙම නැතුව පීරිසෙක තියෙන අල කෑල්ලකට ගෑරුට්ටුවෙන් යන්නොත් අල කෑල්ල පිටුවේ පිටිරියක්. පීරු පීරිසෙ යන්නේ ගිහිලා ගෑරුට්ටුවේ විලිලැජ්ජාවක් හිතනවා මේ සිදි කැම කටකට යාකර. ටේබල් මැනර්ස් නැහැ කියලා. ඒ වගේ තමයි මේ භාවනා කරනකොට කැරට් වලට අලකැලක් පටලවා ගන්නෙ කොහොමද? ඒකේ හරිම ක්‍රමයක් තියෙනවා. ආ මේ ක්‍රමේ දන්නේ නැත්නම් අපි සතිපට්ඨාන සතිපට්ඨාන කියලා කියව කියව හිටියට වැඩේ වෙන්නේ නැහැ. ඒක හුඟක් වෙනස්. සතිය පිහිටවනකොට වෙන වැඩ පිළිවෙලයි සතිපට්ඨානේ කටපාඩම් කරලා ප්‍රශ්න වලට උත්තර ලියන කොටයි වෙනස්. අර කරන කෙනාට ඒයි පස්සිකෝ පෙන්වන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයට ගත්තොත් නම් අල කෑල්ල තෑරපිය පැටලෙනවා. මේ ක්‍රමයට ගෙරුවොත් පැටලෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. අන්න ඒ අනුව බලනකොට මේ පිලා පයින් ගලකුණ පොලා පයින් ගතිය තමයි අසතිමත් හිතේ ඇති නොසන්ඩාල හිතේ ඇති ප්‍රමාද හිතේ ඇති අරමුණින් අරමුණට පණින එක සතිය පිහිටවනකොට ලකුණ අපිලාපන ලක්කන පොලා නොපණින ගතිය ගත්ත අරමුණේ පිහිටනවා පොරොප කැලක් හරි විජිකෝම් කැලක් හරි වතුරට දැම්මාම වතුරේ රැල්ලත් එක්ක කොලා පැන පැන කොලා පැන පැන වතුර දිගේ හාරමයට හුලඟට එහෙම යනවා මිස කවදාකවත් එහෙම දෙයක් වතුරේ ගිදා බහින්නේ නැහැ. ඔක් ගලක් දැම්මොත් එහෙම නැත්නම් යකඩ ගෑල්ලක් දැම්මොත් දාපු තැනම ගිලෙනවා අඩියටම ගිලම සක නතර වෙනවා. මොන්නම ශක්තියක්වත් ලෝකේ නැහැ. ඒක ඊට පස්සේ වතුර මැද නතර කරන්නේ. අඩියට පහින්. ඒ වගේ තමයි හිත අරමුණකට බැස්සුවා නම් ඒ වසන ක්‍රමයක් තියෙනවා. ඒ වසන ක්‍රමේ දන්නේ නැතුනොත් කොච්චර නැතුවත් ඒක කරන්න බෑ. මේ මොකද හනුමතර බැලුවා වගේ කියන්නේ. දර බලන්න ගියාම හරියට දරේ මරේ දන්නේ නැතුව ගහන්න පටන් ගත්තොත් පොරවට පොළොවට කැඩිලා පොරවත් මොට වෙනවා. ලීයක් කීතු කීතු යනවා ලිපේ දාන්න බැරුව යනවා. එවනේ හරියට ලී අරගෙන මරේ බලලා ගැහුවොත් නම් දරපතුර ටික ලිපේ දාන්න පුළුවන්. ඒ වගේ තමයි මේ අරමුණක් ඉදිරිපත් වෙච්චාම ඒකට සතිය පිහිටවීම සඳහා ආරම්භයේදී ගොඩාක් සූදානම් වෙනවා. ගොඩාක් පරිසර සකස් වෙනවා. ඒකේ අපේ සිංහලයා කියන්නේ ගසක කැපුම ගස මුල පෑදුමෙන් දැනේ හානාහිය පානා අඬ හැරෙන් දැනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන්දනේ අමුතුපත් දීම අතැල්ලු මෙන්දනේ හැරෙන තාලෙන් කියකි මේ මිනිසයා අරමුණ අල්ලයිද නැත්තම් බදාගනින්ද දැඩි කරගනින්ද කියලා. ඒ තාමත්ම වැදගත්. ඒහි පස්සිකෝ මේක පෙන්ලා දෙන්න නම් ආරම්භයේදී බුදුන් වැඳලා මලක් පහනක් ඉදිරිපත් කරලා සීල් අරගෙන සක්මන් කරලා සෑම පරිසර සාධකයක්ම දීලා පටන් ගන්නවා. එකක්වත් නැතුව ගියොත් වර්ධින්න ඉඩ තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ ඒහිපසික ගුණේ බොරු කියලා. <clears throat> ඒහිපසික ගුණේ හරියන්නේ අර දෘෂ්ටියේ ඉඳලා බැලුවොත් විතරයි. අර එකලස આવුත් විතරයි. ඒ එකලස නැතුව ඒහිපසිකම දුරු බොරු කරන්න බෑ. <clears throat> ඒක සනාතන ධර්මතාවයක්. ඒ නිසා අපිට මේ මෙවැනි ඒහිපසික ගුණයක් බුදුහාමුදුරු පෙන්නලා දීලා තියෙද්දි තාම සතිය පිටව ගන්න බැරි නම් තාමත් ඒ අරමුණක ඇත්තා වූ ස්වභාවික ලක්ෂණ, සාමාන්‍ය ලක්ෂණ, සංකත ලක්ෂණ අඳුර ගන්න බැරි නම් ඒක ධර්මයේ දෝෂයක්වත් නෙවෙයි. අපි මේ වැරදි වෙලාවට වැරදි තැනකින් වැරදි ප්‍රමාණයෙන් ඇතුල් වෙන්න හදලා. ඒක හරියන්නේ නැහැ. ඒකෙන් අපි නුසුදුසු වෙන්නේ අපිට ආයතන පිටිපසට ගිහිලා ආයෙත් එන්න වෙනවා. එimhe එනකොට එනකොට දවසක හරියන්නේ ඉඳ කියනවා. හරි ගිය දවසට ඒ ඒහිපසිකකමේ ගුණේ වටිනාකම කඳුලකින්වත් අඩු වෙලා නැහැ. අපි එදාට තේරුම් ගන්නවා මේ දෙකල් <clears throat> නూరు පැත්තෙන් එන්න කිව්වා. වමතින් අල්ලලා කියේ. දෝතින් අරගන්නේ නැහැ. වමතින් ඇල්ලුවා තමයි. බුදුහාමුදුරෝ දේශනා කර කියනවා සර්පේ කලනවා බෙල්ලෙම අල්ලපන් කියලා. වලිගේ ඇල්ලුවා කන. නూరుට අල්ලන්න එපා. ධර්මයේ ධර්ම ගෞරවයෙන් තොරව අත ඥානවනම් අනිවාර්යයෙන්ම වහවනවට වැඩිය අමාරුයි.